මොකද ඒකෙන් අපිට මේ බලාපොරොත්තු කරගන්න දෙයක් නැහැ මේ නෛර්යානික පැත්තෙන් කොපමණක් පැත්තේ කියනවා ඉතින් අපි කල යුත්තේ තමයි මේ අපි මේ කරගෙන යන එක වඩා හොඳින් කිරීම සඳහා එහෙම නැත්නම් ඒක අරතිය නැතුව රතිය ඇති කරගන්න අපි හැම කෙනෙකුටම වැඩක් තියෙනවා පිළිගොඩවරයක් ඒවත් යෝගාර්ථ පහන දෙකේවත් ඒවත් මොකක්වත් නෙවෙයි අපිට අනිවාර්යයෙන්ම මේක මේ ක්‍රම හොඳින් කරලා ආන්නේ ඒ දේ අපි කැප වෙන්නේ නැත්නම් කැප වෙන්නේ නැත්නම් ඒක නොකෙරෙන පැත්තට කර්ම හොයලා ඉන්නවනම් ඒක පැහැදිලිව මේ ධර්මයේ තියෙන ඕපනයික ගතියට කරන නිග්‍රහයක් වෙනවා ඕපනයික ගතිය අකමකටදීමක් වෙනවා ඒ නිසා අවශ්‍ය වෙලාවට සීලංකයිත දෙන්නවා අවශ්‍ය වෙලාවට සුතාංකයිත දෙන්නවා අවශ්‍ය වෙලාවට සීලමේ සාකච්ඡානුකයිත දෙන්නවා අවශ්‍ය වෙලාවට ඊගාන සමතංකයිත දෙන්නවා ඒක හොරුන් ආය පස්සේ අපි ඒක තමයි තියෙන මේක කරලා බලන්න ඕන. එකම ආරමුණකට ඒක සමාධිගත වීම කරන්න පුළුවන් කියලා. ඒ ටික නැතුව හිතේ විදේ කලාශයක් නැතුව අපි යෙවල කෙලවරේදී විපස්සනා නුගහිතර කොච්චර නැතුව මේ සාමාන්‍ය කියන්නේ ආස මානක හදන්න කරන තාක් වෙයි. කෙරෙන්නේ නැහැ. සුද්ධ මේ වශයෙන් අවුලකට කරකට දෝෂයක් නැහැ. චින්තාමය වශයෙන් ගන්න පුළුවන් නමුත් ඒක කරුවට පස්සේ ඕ නැවත ලාපාවල අර මුල ඉඳලාම චක්‍රේ කරකැවීගෙන එනවන ආයත දෙකට බැලලා සීලය, සුත්‍රය, සාකච්ඡාව, සමාධිය, විපස්සනාව ඔන්නතෙන්ද යනකොට ඒ අන්තිම කෙලෙවි තියෙන විපස්සනා නම් වූ ප්‍රඥාව පටන් ගන්නකොටම සීලයත් අතර අත්තර ගන්න ගැනීමක් වෙනවා. සීල පරිභාවිතෝ සමාධිය. ඒක අර කොහොමද සූත්‍රයේ තියෙන ක්‍රමයේ හැටියට සීලවන්තස්ස පඤ්ඤා පඤ්චාවත්තස්ස සීල. නක්ති සීල නක්ති පඤ්ඤා අත්ති සීල අත්ති පඤ්ඤා. සීල සීල සමාන සීල පඤ්ඤා වික්‍රේ ලෝකේ අක්කමක්ඛාය කියලා සීල සම්ප්‍රඥා දෙක තමයි ලෝකේ අක්කම ධර්ම දෙක කියලා. ඒක අක්කම දැනගත්ත පස්සේ පටන් ගන්නතර පස්සේ අන්න ඕපනයිට් ගත්තේ චක්‍රය කරකන්න පටන් ගන්න. ඒක කියනවා ධර්ම චක්‍රය කියලා. අන්නේ චක්‍රය කරකවන්න කස කැමති. ඒක යව කැවෙන දෙයක් සෑහෙන අමාරුයි. අර ගිනිගාන දහන දෙකක් එකට උගලලා උගලලා උගලලා ජීවිත උපදවා ගන්නවා වෙනවා. ඒකවල පස්මන් තින් ඉතල පැතිරලා ලැබෙන බවට පැතිරෙනවා. නමුත් අර මුල් පටන් ගන්නෙදී මෙන්න මේ ඕපනර් එක ගැක්තිය. ධර්මයේ කියන මේ එකින් එකට එකින් එකට තුඩු දෙන යාදෙන ගැක්තිය දැනගත්තේ නැත්නම් ඉතින් අර එක තැන පල් වෙන ගැක්තිය. එතන ටැග් ගහන ගැක්තිය එන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා මේ ඕපනයිස් ගතිය මේ තේරෙන්නේ ගෝ ඉදිරියට කියන්නේ. මුගක් බහම එහාට යනකොට තේරෙනවාක ධර්ම න්‍යායක් තියෙන්නේ. මේකේ තියෙන චිත්ත න්‍යායක්. ඒ න්‍යාය සඳහා අපි ඒ වෙලාවේ සලේසු කර්ම කරලා කරලා ඇත්තම කරන කරනකොට හරියට වර්ධනය. අපි ඒක කරන්න ගියාට එක්කෝ උනට වැඩි වීර්යය කරනවා එක්කෝ උනට අඩු වීර්යය කරනවා. එහෙම නැත්නම් උනට වැඩි ශ්‍රද්ධාව කරගන්නවා එක්කෝ උනට අඩුවෙන් කරගන්නවා. ශ්‍රද්ධාව සමාධි ප්‍රඥාවත් එක්ක සම්බර වෙන්නේ නැහැ. වීර්ය සමාධියත් එක්ක සම්බර වෙන්නේ නැහැ. අවශ්‍ය තරම් නැති වෙලාවට සතිය වඩන්නේ. අන්න ඒකම මේ වතර ගොනුම ධර්ම එක රස වීම අඩු වුණොත් ඒ ඕපනයික පදන ඕපනයි කරන මොහොතේදී යන ගැටි අඩු වෙනවා. ඒක නිසා විතරෝම අප බලා ගන්න ඕනේ. අපි දැන් අද ඉන්න මට්ටම බොහොම වටිනවා. නමුත් ඒකේ කොතනක හරි මේකේ කුණ්‍යක් වෙන්න තියෙනවා. ආ මේක ඔසවා තබන්න බීම සඳහා ඔසවා තබන්න පුළුවන් ටික ඔසවන්න නැතුව අර පල්ලන්න තමයි. අපි දන්න කොටයක් පරනකොට, තරියක් පරනකොට නැත්නම් ලියක් ඉහක් ගහලා කියතකින් ඉරාම ඉරාම යනකොට ඒ කියත ටික වේලාවකින් ලියේ ඉර වෙනවා. අද ගන්න බැරුව වෙනවා. ඒක උඩ කරන්නේ දැනට පැලිච්ච දෙයකට බොඩි කුණියක් දෙනවා. පුණ්‍යද්දොන කේත විදහාස වෙන ආයෙකට ගියේ පලන්නේ යන්න පුළුවන්. එතකොට දරලියක් පලාගෙන යනකොට දරලිය කට ඇරුණා නම් දරේ මරේ දැන යවුණා නම් ඉතින් කලෙක යනවා. කලෙක ගියාට පස්සේ ඒක කොච්චර නරකනද ගාවත් කීයකනේ පොරොය වෙනවා. එතකොට කරන්නේ පැලිච්ච විකට පුණ්‍යයක් තියෙනවා. සාමාන්‍ය ලී පුණ්‍යයක් තිබ්බත් ඊට පස්සේ කොටේ පැලෙන පැත්ත බර වැඩි කීයකගේ මේ මේ පොරොක්කින් ආදීතර මරේන වදින තියෙන එක වැඩි. ඒ කුණ්‍ය වාසිය ඉතාමත් වැදගත්. ඉතින් එන්නේ එන්නේ එන්නේ කුණ්‍යේ තද කරන්න තද කරන්න චරිතය කරලා පලාගෙන යනවා. මේ පරිස්සම් වෙන්න ඕනේ. විශේෂයෙන්ම ඔය අංජලි ඉරනකොට කුණ්‍යේ යහුවොත් ඕනකට වැඩිය චකුම් යදිගේ නෙවෙයි අර වයිලම දිගේ ලියපු කරපන්. එතකොට ගියේ හරියයි. ඔය කලවල ලියස් වගේ ඉන්න මිනිස්සු ප්‍රකල්ප කරන්නේ ඔය දෙක තමයි. යන්තම් එනකොට අන්නේ කුණ්‍යක් ගන්නවා. ගන්නකොට සියල දියන් කියලා දරදර ගාගෙන යනවා. හැබැයි හැම වයිමක් කියන පැයිල දී අර ග්‍රේන් එක නැති වෙලා තියෙනවා. ඒ නිසා ඕනෑමගේ කුණ්‍යෙන් ගන්න බෑ. කුණ්‍ය තියෙන දැන ගත්ත වාසිය අල්ලලා දෙන එක තමයි. ආනේ වගේ භාවනා කරනකොට ඒ තමන්ගේ විශේෂම මෙතෙන්දි මතක තියාගන්න ඕනේ ඒ සීලයේ තියෙන අපිට කළ හැකි මේ හික්මන කටි. ඇත්තටම මගේ මේ වචනේ කියනවා අපි සාමාන්‍ය සීල හඳුනන්නේ නොකල යුතු නොකරක්කා නොකිරීම. ඒක විපස්සනා අනුග්‍රහයේදී ඥානකහිත සූත්‍රයේ තාමාව ලස්සන පෙන්නනවා විපස්සනා අනුග්‍රහයේ පෙන්නලා දින තියෙන්නේ අත්පාරුට. භෝගයක් කරන කෙනා ඒ භෝගයේ ප්‍රයෝජන ගන්න භෝගයේ නැත්නම් ඒ ගහේම කොළ වෙනවා කියන එකක් වෙනවා. උඹා කළු පාට කොළ ඇවිල්ලා මේ සාරේ උදා ගන්න මල් දෙකේ නෑ. අන්නේ කොළගෙන අතු කපලා ගන්න. කපලා හොඳට රාමුව ඉතුරු වෙච්ච කපාරු කරලා දුන්නොත් ඒක හරහා අතු වැඩි අව වැඩිලා කුලම් වැඩිලා හොඳට අපි දැන් කිරි ලක් වෙනවා කියලා සාමාන්‍ය කෙනෙක් ගහ ගහලා කිරි ලක් කරන මල් දානවා. කොළ වුණත් ඒක. ඒ වගේම දිලක් සතු තියෙනවනම් මකුළු දෙබැඳින තියෙනවනම් ගහ ගහට ඒ දෙක කරගන්න බෑ. ඒ නිසා ගොවිය ඇත්තම කපාරු කරනවා කියලා කරන්නේ තමන්ම වවපු පොර දාලා වහපු භෝගේ තමයි විදීම කපන්නේ. ඒ නිසා සීලය වඩනකොට ඕනම කෙනෙකුට දුසිල්වත් සීල්වත් එක්ක ඉන්නකොට මම සිල්වන්තයි කියලා තණ්හාවක් දෘෂ්ටියක් මානයක් එන්න පුළුවන් කියන ගැතිය නම් අමතක කරන්න එපා. තමයි සිල්වන්ත වෙන්න ඕනේ. ඒක පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ අනු අනු දුසිල්වන්ත වෙනවා දකින්නකොට අනිවාර්යයෙන්ම මේ මතින් ප්‍රපංච කරන්න සිද්ධ වෙනවා. මේක මගේ සීලේ මේ මම මේ මගේ ආත්මය සීලේ ආත්මය කරගත්තට පස්සේ ඒක ඇත්තටම සීලබ්බත පරමාර්ථය කරගන්න. ඒ සාමාන්‍ය අතුආර විස්තර කරන සීලබ්බත පරමාර්ථය කියලා අජ්ජවුත්තර කෝපෘත ආදී මේ වැරදි කියලා කියනවා කියන්නේ. එහෙම එහෙම මාත ඒකේ සඳහන් කරලා තියෙනවා විශේෂයෙන්ම සර්වඥාන්තිගේ ඒක සූත්‍රයක සර්වඥාන්ති අහනන්ට ගමන් මහන්නේ ඕරල් භාග්‍ය සංයෝජන කියලා කියන්නේ මොනවද කියලා මම කියලා දෙන්නවා ඔබලා දන්නවා. ඒක ස්වාමීන් වහන්සේ නමකට මතක නැහැ නම. ඒසාර කියන එහෙමයි ගන්න මම දන්නවා ඕරල් භාග්‍ය සංයෝජන කියලා කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා දීනපද පරාමාග කාමරාග පටිගතිය. ඒකකොට සම්පූර්ණයි. ඒකෝ අහන උතුහාන ඔබලා මේ උත්තර දුන්නයි කියලා හිතමු. ඊට පස්සේ අන්‍ය තීර්ථක බ්‍රාහ්මණයෙක් නැත්නම් අන්‍ය තීර්ථක සාමකෙක් කියලා අහනවා. ඉපදිච්ච ගමන් පොඩි බබෙක් කියන්නේ. එයාට තාම කාම ආශාව පහළ වෙලා නැහැ. ඒ නිසා එයා තුල දැන් මේ කාම ඡන්දේ වගේ දේවල් ඇත්තේ නැහැ. අනේ ඒ පටන් ගන්න ලක්කාදීකින්ම. එයාට මේ මමයේ කියන හැඟීම තාම පහළ වෙලා නැහැ. කිසි ළමයක පහළ වෙලා නැහැ. දැන් කවදාකවත් සක්කාය දිට්ඨිය කියන්නේ නැහැ නේ කෙනෙක් ගාව. ඒකෝ ඒ කියන්නේ රෝහල් වෙලා කියලා. පුංචි කෙනෙක් ගාව දික්තියක් නැහැ. දික්තිය නැත්නම් සක්කාය දික්තියක් නැහැ. සක්කාය දික්තිය නැහැ කියලා කියන්නේ සෝවන් මාර්ගය. සංගතනේ කියන සක්කාය දිට්ඨිය උතුර නැතුණාට සක්කාය දිට්ඨිය අනුසය තියෙනවා. ඒක බැරින්න පුළුවන්. ඒ වගේම ඔවුන් තුළ සීලයක හැඟීමක් දැන් නැහැ. ඔවුන් තුළ හරි ඇතර විශ්වාසය. එහෙම නිසා ඔතන කවදාවත් සීලපත පරාමාශයක් කියන්නේ විදියට මම සීලවන්තයි කියලා නම්බුවක් වෙනවා කියන්නේ ඒක නෝවන් වෙලා නැහැ. මම සීලපත පරාමාශයක් කියන්නේ අම්සේ කියනවා. ඒ වගේම විචිකිච්ඡාවක් සැකයක් පුංචි ළමා මනසේ නැහැ. ඒ නිසා උතුළු විචිකිච්ඡාව පහළ වෙන විදියක් නැහැ. ඒ නිසා ඔහු සෝවාන් වෙනවා කියලා කියන්න බෑ. නමුත් බුදුහාමර විචිකිච්ඡා අනුසේ කියනවා. අනිත් වගේ සීලපත පරාමාශ අනුසේ කියලා කියන්නේ අපි මේ බොහොම අමාරුවේ මේ කනවඩාගෙන යන මේ පාරේදී අපි මේ ඇති කරගන්න ධර්ම ගුණ අපි මාන්නයට ගන්න. අපි මේක තණ්හාවට ගන්න. අපි මේක දෘෂ්ටියක් කරගන්න. කරගත්තට පස්සේ අනිත්‍යහ බලන්නේ අනිත්‍යනකට නෑ මට වගේ සීලයක්. ඒ විදිහට නිකන් මේ සත්තු වගේ. ඒ මම විකාරය නිතර ඉන්න මනුස්සයෙක් වෙලා ඇත්ත කියන්නේ නැහැ බලන්න පටන් ගන්න යන කියන්නේ. ඉතින් ඒ කියන්නේ ඉතින් එකම අර අර ආසවත්තානේ ධර්ම වලට වැටලා ඒක ඔපණයක ගතිය නැති වෙලා පුදුමාකාර හිලවිල්ලක් ඉතිරෙන්න පටන් ගන්නවා. අන්න එතනදී මේ සාකච්ඡානුකහිතය ඒ වගේම පාක් උදව් වෙනවා. ඒකත් වඩා ගුණවන්ත වූ නැත්නම් සමමට්ටමේ ඉන්න කල්යාණ මිත්‍ර ඇසුරු කරනකොට අපිට තේරෙන්න පටන් ගන්නවා මේ නිසිනින්ද මේ ධර්ම වැඩෙන ඕපනායක ගුණේ තියෙන්නේ අන්නේ අන්න හියුමන් කැරක්ටර් එක නැත්නම් නාමු ගන්න එක කියන්නේ. ඒකේ මාන්‍ය ගන්න එක කියන්නේ ඒක තමයි මම හිතන ආධ්‍යාත්මිකයේ අමාරුම දෙයක්. උගලෙන් මේ හිතන්නේ මේ ධර්ම ඇති කර ගැනීම අමාරු කියලා. ඇත්තටම අමාරුද සර්වඥාන්සේ කියලා අමාරු කියලා. මං කියන්නේ ඇති කරගත්ත ධර්ම රකින්න කයම. රකින්න නම් හොඳම වැඩි අල්පේච්ච වෙන්න ඕන. සිල්වන්ත වෙලා සුසිල්ව තුන අතර කිසිම දවසකට කැපී පෙනෙන්නේ නැතුව ඒ යාම බේර ගන්න දරගන්න. කොච්චර සමාජයක් ඇති වුණාද අනිත් පැත්තේ සමාධිය නැහැ කියන පහත් කරන හැඟීමක් දුක්ඛාන්තර පරවම්බන හෝ එනකම් මම සමාධිවන්තයි කියලා මම ධර්මය දන්නවායි කියලා මට මේක පුළුවන් කියලා ඉදිරිපත් වෙච්ච ගමන් අනවදි පස්සනා කියන අපිට බැරි සම්පූර්ණ කාබාසිය වෙනවා. යම් හොඳ හැර යූරියා පාරක් ගහුවා වගේ භෝගයකට කොළ තේරම හැලෙනවා. ඒ නෑ ගුණ වඩන්න නම් ඕනේ. ඒක පිළිබඳව අපිට කාටවත් වගේම දෙන්න අනිවාර්යයෙන්ම වඩන්න. නමුත් ඒක වඩා වුණ කාටවත් නොදැනෙන තාලෙට කාටවත් අඟවන්නේ නැති ආන අන්ධහර පාන නැති තාලෙට උච්චාරණ කියන්නේ තාලෙ යනවා කියන කාර්යයක්. ඒක තමයි ඇත්තට මේ ශාසනය අපේ මේ තේරවාද ශාසනයේ තිබුණේ ගුණවතුන් දෙල්ලතුන් හැම තාන්තම මේ අධිකම අපිච්චතාවය කියලා ගුණයක් දක්වා මොන තරම් අධිකම ලාභයක් ලැබුවා කවදාවත් එන්නේ නැහැ. කියාගන්න යන්නේ නැහැ ගොඩක් යන්නේ. නමුත් ඒක මේ ගුරුම රටේ හරියට බලනවා ලංකාවට. මොකද හේතුව ලිංගිකත් දැනගත්තම කැරා. ඒ රෝගේ හරිය මම දැනගන්න තියෙන දවස්වල දෙක තුනක්. ඒක නිසා ඕනම භෝගයක ගුරුම රටේ කියන්නේ තමන්ගේ ඇටේ gediy ඇතුලේ හංගගෙන ඉන්නේ. කඩු ඇටේ විතරක් ඇටේ ඉන්නේ. ලංකාව කඩු ඇටයක් වගේ කියලා කියන්නේ. අනිත් හැම ඇටයක්ම තමන්ගේ වටිනාදේ හංගගෙන ඉඳගෙන ඉඳන්දී කඩියෝලට කියන්නේ තීහු කියලා සීහල කියන නමෙන් තමයි කියන්නේ කඩියෝල. කඩියෝල තීහුතේදී කියලා කියනවා ගුරු ලංකා අඹ කියලා කියන්නේ. ඒ විපස්සනා කරනකොට කියනවා ලංකාවේ මිනිස්සුන්ට හොඳ දැනුමක්. හොඳ පාරමිතා ශක්තිය. අවශ්‍යතාවය තියෙනවා. මේ අඬ හැරේ නිසා තමයි කරගන්න බැරි කරන්නේ. කොනකේ වැඩි අඬ. ජීවනට කමක් නැහැ කවුරු ඇහුවොත් අවංකව කියලා දෙන එක තමයි කල්පේ තමයි තියාගන්නේ. නියතමානිකව ධ්‍යාන කරදෑයි. නැත්නම් මේ කැපී පෙනෙන පටන් ගන්න. ඉස්සරහ පයින් පටන් අරගත්තොත් හරි අජු. හරි කැප. දේවසනාකට ගන්න මේ නැසි දැක්කට කාටවත් පෙන්වන්න ලකින සීලයක් නෙමෙයි මේක තියෙන්නේ තමන් භාවනා කරගෙන ඉන්නේ. ඒක සමාජයක් ඇති කරගෙන සුළු වේලාවකින් අරමුණේ නිමග්න වෙන්න පුළුවන් ගැතිය තිබුණාට එහෙම නැති අය පහත් කරලා කලකන්න අපිට කිසිම අයිතියක් මේක ලැබෙන්නේ නැහැ. ඉන්නේ ඒ කියන අඩුපාඩු. ඒ කියන්නේ සීලේ විදිහින් ඇති කරන දෝෂයක් එක්ක මොකද සීලෙන් ඇති කරන නම්බුව. මම තණ්හාමාදිත කියන මේ ප්‍රපංචය. සමාධි විදිහට මේක ඇති කරන්න පුළුවන්. තණ්හාමාදිත ඇති කරන්න පුළුවන්. විපස්සනා කියන්නේ එකම එක ධර්මය ඒක විසින් කරන ඇති කරන හොඳ විදක් අපි විපස්සනා කවදාකවත් නරකක් නම් කරන්නේ නැහැ. මොකද විපස්සනා විපස්සනාදී ප්‍රපංච ධර්ම වලට ඉඳ නැහැ. ප්‍රපංචමයි නිතරම සාකච්ඡා කරන්නේ. ප්‍රපංචමයි නිතරම සලකා බලන්නේ. ඒ නිසා සීලයක් සමාජයේ නොදුන්නා නම් ඒ සීලය හුදු සීලය සඳහා පමණ ඒක ඕකනයික නැහැ නයිජානික නැහැ. සීලෙන් නංගවගත්ත සමාධිය විපස්සනා දුරු නොදුන්නොත් ඒ සීල සමාධි දෙකමත් නයිජානික නැහැ ඕකනයික නැහැ. නමුත් ඒ ප්‍රශ්නයක් නැහැ. සීලෙන් ප්‍රතිකරගත සමාධි විපස්සනා දුරු දුන්නා නම් ඒ වන්ට එක්කන ඉඳලා පුළුවන් තරම් බලනවා මේ මතින් සන්නාමාන දිටි නොවිමට කටයුතු කරනකොට පුදුමාකාර නිසමානිකතිය. පුදුමාකාර අල්පේක්ෂකතිය. සන්තුෂ්ටිකතිය. පරිදේශීකතියක් එන්න පටන් ගන්නවා. එසකට විවේක බුද්ධියට ගරු කරලා ඒ හම් වෙන හම් වෙන අවස්ථාවල කරන යුතුයකම් පැහැරෙන්නේ නැහැ. යුතුයකම් කරනවා. ඒක හැබැයි ආරාධනාවක් ඇතත් පමණයි. කවදාකවත් කල්පනා කරලා බැලන්න පෙළඹෙන්නේ මේක මම කළ යුතුයි කියලා බරක් පුරවට ගන්නෑ. කවුරු හරි අවශ්‍යතාවයක් ඉල්ලලා කිව්වොත් පුළුවන් නම් කරනවා. හැබැයි හැකි හැම වෙලාවෙම අර විවේකයේ හොයාගෙන නිසද්දභාවයෙන් එහෙම නැත්නම් අල්පේකව කටයුතු කරනකොට කරනවා තමයි මේ ඕපනයි කතිය අර විපස්සනා මට්ටම වැඩි. අන්න ඉතින් ගියාට පස්සේ ඒක පේන්නේ සම්පූර්ණ අධිරාජ්‍යවාදී ක්‍රමයක්. ඇති මිනිහට ඔක්කොම හරි. මම ඇති මිනිහට මොකක්ද? නිසා ඉගෙන මට්ටම විපස්සනා කියද්දී පුළුවන් තරම් සැලකීමේ ඇත්තලා විවේකයේ බලන්න. විශේෂයෙන්ම අනිත්‍යත් හරියට කරගන්නවා. අනේ මේ පුළුවන් අංශ පැත්තකට වෙනවා. බැරියක් තමයි වෙනවා. ඔය වෙලාව බලලා කණ නැත්තන මේ ලූල නැත්තන කණ පඬිච්ච වෙනවා. ආද ලංකාවේ තියෙන රාජ්‍ය දිහා බලනකොට ඒක ඉතින් ආ මොකක්වත් නැහැ නිකන් ගොජ දාන. නැති කොයි දේ වුණත් අර හදියට පෙළගසන්නේ කියනකට මේක ගැන කනගාටුවක්වත් පශ්චාත්තාපයක් වෙන්නේ නැහැ. මේක තමයි දුක කියලා කියන්නේ. ඒ කවුරු හරි ඒ අවස්ථාවාදී වෙනවා. නමුත් විපස්සනා මාර්ගයේ ගිහිලා කවුරු හරි අවස්ථාවාදී වුණොත් නබෝ කාලෙකින්ම අමාරු වැඩ. ඒක බොහෝ වැඩි කල් යන්නේ. ඉතාමත්ම මම කියන්නේ සාමාන්‍යයෙන් උදාහරණයකට කියනවා නම් අපි වෙනක් කාලේ වගේ උන්ට මෝටරයක් ගෙනත් දීලා බැටරි දෙක තුනක් ගෙනත් දීලා උඹ දුරක් කරකවනවා. අනුගමික කාලයේ සංකේතෝල එක තමයි කෙරෙන්නේ. එතකොට ඔය 2.1.5 කණ්ඩක කියන බැටරිත් එක වැඩ කරාට ඉතර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද බැරි හරි දෙල්ලම ගන්න 200 කරන්ට් එක දුන්නොත් එක දෙල්ලමක් වෙන්නේ. පොඩි එකට ඉතර හොඳ වැඩක් වෙන්නේ. ඒ කියන්නේ ඒ කරන්ට් එකත් එක්ක දෙල්ලම් කරලා වරද්ද ගත්තාය වෙන සංගලන දෙයක් නෑ. ඒක මනෝ 33000 16000 130 වෝල්ටේජ් එකක් වැඩ කරනවා නම් වැරදුනාට පස්සේ නඩු කියන්නේ නැහැ බා. ආදානයක දීලා කරන්න ඕන වැඩේ කරන විදිය. ඒක විපස්සනා ගැන හයිට ඉන්න බෑ. සීලය වගේ නෙමෙයි, සමාධිය වගේ නෙමෙයි. ඒක වගේ විපස්සනා ඉහළට යන්න යන්න ඒ කියන්නේ ඔය පළවෙනි මාර්ගඥාන දක්වා වුණාසනා කියලා කෙරවට යනකොට සම්පූර්ණයෙන්ම ඕපනයි තමයි වැඩ පිළිවෙල කිසිම දෙයක් කරන්න දෙයක් නැහැ. ඒක විදිහින් අරගෙන යනවා. නමුත් ඒකට අවශ්‍ය ගුණය ඒ කියන ධර්මයේ යටත් වෙලා යන්න දෙන ගතිය සීලේ ඉඳන්ම කෙරෙන්නම සීලේ කළ යුතු කොටස් වගේ තියෙනවා. ඕක අනුග්‍රහ. සුඛය අනුග්‍රහය සක්කාචානුග්‍රහය තියෙනවා. සමතානුග්‍රහය තියෙනවා, පසනානුග්‍රහය තියෙනවා, විපස්සනා ධර්ම ගත්තට පස්සේ ඉනියට පටන් අරගත්ත පස්සේ සමාන තේරෙන පටන් අර ගන්නවා. අර මුලින් මේ ජවය කර්ම ආරම්භ වුණාට පස්සේ අන්තිමේ ධර්ම චක්‍රය විශ්ීම අරගෙන යන ගතියක් තියෙනවා. ඒක නිසා අන්තිමට තේරෙන පටන් අර ගන්නවා අපි අර මොළේ සම්ම ඒ කියන ගුණ දැනගෙන ගියොත් ධර්මයේ තියෙන ඕපනයිකතිය දැනගෙන ගියොත් අර අනුසුර වෙන තියෙන අවස්ථාවේ විශේෂයෙන්ම කාලය ඉතුරු වෙනවා. ඉතින් මේකෙදී මේ කාරණා දෙකක් මතු කරගන්න පුළුවන්. පෙන්වන්න පුළුවන් අද වර්තමාන ක්‍රමයේ හැටියට බලනකොට අපේ මේ ශාසනය අජ්ජත් දහස සහ බාහිර දහස කියලා දෙකක්. ආධ්‍යාත්මික ශාසනය කියලා කියන්නේ නැත්නම් අතුලික ශාසනය කියලා කියන්නේ සීල ශාසනය, සමාධි ශාසනය, ප්‍රඥා ශාසනය. එනිසා බාහිර වැඩ අමතක කරලා තමන්ගේම සීලය, සමාධි, ප්‍රඥාව කටයුතු කරගෙන යන පටන් අරගත්තොත් ඒ පුද්ගලයා අත්ත කුසලයේ කරන ස්වార్థය බලන කෙනෙක් වඩපත් වෙනවා. මොකද මේ අතරමැදදී බාහිර ශාසන වැඩවලට ගියොත් සුදුසුකම් නැතුව අර අභ්‍යන්තර ශාසන වැඩ එහෙමම ලොක් වෙනවා. නමුත් ලෝකේ පවතින ඉල්ලුම සැපේ මානුව යම් කිසි මට්ටමකට යනකොට අපි කොච්චර වහල ඉඳියා ටික ටික ටික ටික එළි වෙන පටන් ගන්නාම අනුග්‍රහය කරන්න කිදේ. බාහිර යෝග සාධන අනුග්‍රහය කරන්න වෙනවා. කවදාකවත් තමන්ගේ වලට බාධා වෙන විදිහට කරන්න එපා. කෙනෙක් තන්තිය කියන්නේ ප්‍රමාණ කියනවා. අන්න ඕකන දන්න කොමිනික තමයි පු탁යන් කියන වචනේ පාවිච්චි කරන්නේ. පු탁යන් කවදාකවත් සීමා නැtei. අවස්ථාවාදී වෙලා අර තමන්ගේ සාධනේ බාධා කරන අනුන්ව බල කියන පටන් ගන්නවා. ඒකවල දෙකම ඉර වෙනවා. ඒකෙදි කරුවචන්සේ කවදාකවත් ආරාධනා කරන්නයි දොස් කියලා නැහැ. ආරාධනා බාර ගන්න කෙනායි වග බලා ගන්න. ඒක විපස්සනායේ මූලික ලක්ෂණ. වැරදුනට පස්සේ නඩු නැහැ. නොවැරදි කරන්නයි වැරදි වෙන හැම වෙලාවකම වැරදි පාටපක් කරන්නේ. එන්නේම ගියාට පස්සේ තමයි මේ ඕපනයික ගුණේ තේරෙන පටන් අරගන්නේ. අනිත් එක තමයි මේ බුද්ධ ශාසනයේ වෛද්‍ය විද්‍යාවෙන් ගන්න තියෙන්නේ වෙදකමට වැඩිය හෙදකම හොඳයි කියලායි වෛද්‍යහසේ මුල් ගුරුවරු කියන්නේ. නමුත් අද බුද්ධ ධර්ම හරියට පාවිච්චි කරන්න හදන වෙදකම. මේක වෙච්ච කතිය රෝග කරන්න උත්සාහ කරනවා මිස රෝග නොවීම සඳහා හෙදකමට පාවිච්චි කරනවා අඩුයි. අනිකේදී නිකන් බුද්ධ ධර්ම ටිකක් වාංජකරණයක් වෙන්න පටන් අරගත්තොත් ඒකෙත් අපසු ගහන රැල්ල ඒ රැල්ල කපුනාට පස්සේ මේ ඕපනයි කියන්නේ කියනවා. නිසා විහෙදකමට වැඩ කරගෙන යනකොට වෙදකම් සිද්ධ වෙනවා ඒක වෙනම දෙයක් නමුත් අපි තේමාව වශයෙන් තියාගන්න ආය රාග ඇති නොවීම සඳහායි ද්වේෂ ඇති නොවීම සඳහායි මෝහ ඇති නොවීම සඳහායි මේ සාපනේ තියෙන්නේ. අචේත රාග දෝෂම තමන්ගේ ඒකට වැඩි වෙච්ච අනුන්ගේ වහිනවට හදනවා කියලා පටන් අරගත්තොත් අපිට තියෙන හැකියාව ටික දේරම වැය වෙලා අපිට ඒක හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ ගුණාට ඉස්සලා යන්න තියෙන කරත් පිළිපස්සේ නේ. කරත් ඉස්සර කෙරුවොත් කවදාකවත් ගුණාට රිවර්ස් ගියර් නැහැ. ඒකට ගමන යන්නේ කියනවා. ඒක නිසා ඕනම තැනක බෙකප් එක තියෙනවා. සීල හරියට මෙන්න මේ පොඩාක් අහු වෙනවා. සමාධි හරියට අහු වෙනවා. ප්‍රඥා හරියට වෙනවා. සුත්තේ වැඩි නම් සම් වෙනවා. හැම තැනකදීම මතක තියාගන්න ඕනේ අපි ලක්ෂණ ඒකට අපිම වගේ කියන්න ඕනේ මිෂන් වෙන කරන්න දෙයක් නැහැ. ඒකට ධර්මයේ කියනකට ඕපනයින් ගතිය වැඩෙනවා. ඉතින් මේකට අපි සාකච්ඡා කරන හැම වෙලාවකම කල්යාණ මිත්‍ර හමුවෙදී හැම වෙලාවකම මතක තියාගන්න ඕනේ කිසිසේත්ම මේ ධර්මය ධර්මයේම කරගන්න යන්න එපා. අපිට තියෙන්නේ මේ ධර්මය අපේ කෙනෙක් කරන්නේ. ඒක කරනකොට අපි අනුර කියලා දෙනවා. කෙනෙක් නමුත් ඒක නෙවෙයි ප්‍රධාන දේ. අන්නේ විදිහට ඕපනයින් ගතියට මුත්තන දීලා කරගෙන යනවනම් ඒ වුණා භගවත්නාංගයන් වටපට අනුරුත් දේශනා කරා වගේ මහණි මම මේ කියන විතර වැටෙලුවොත් අවුරුදු 7ක් මේ මනුස්සයාට ඒ අනාගාමී ඵලය හෝ අරියත් ඵලය ලැබෙනවා. හරියට ඒක කරන්ටි කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් අඩු කරන අඩු කරන ඒ සාංශිකිත යන සකස් කරන දවස් 7ක් කරනවනම් ඒ තමන් හිතේ දැනකට යනවා. ඒකයි දිනවත් අතේ දිච්චි සාහේ දිච්චි හදලා තියෙන්නේ. මේ කාලය ඇතුළ තමයි තේරෙන්න ඕනේ මේක ඇතුළ වෙන වෙනස. අන්තිමට බෝධිරාජ සූත්‍ර වගේ තැන් වල කියන උදේ දනගත්තොත් හැන්දෑවෙකට වෙනසක් කරන්න පුළුවන්. ඒ කියන්නේ හරියටම බලපෑ කාල වැඩ හරියටම ඕපනයි ගුණේ අතරමැද නැත නොවි ඉකට යනවා. ඉතින් ගෝපින් ඇති පාරමිතා ඇතියක් ගන්න වැඩ. නමුත් අපි එහෙම ඒක වාජිත අරගෙන අපිට මේ ධර්මය අයින්ගේ දරවන්නා වගේ ඊළඟට කටයුතු කරන්න ගත්තොත් අපිට කැපෙනවා. සිතුනා කනටයක් කියලා වරදගත්තා. ඒ නිසා අපි හැම වෙලාවෙම වල නිහතමානී ගුණය තමයි ප්‍රපංච ධර්ම වල කියන භයානකම තේරුම් අරගෙන ගියොත් අර ධර්මයේ කිසිම බාධා වෙන කිසිම වැඩකට ආවොත් හොඳටම තමන්ට වැටෙනවා අපි මේ ඕස්ට්‍රේලියාවේ හිටියත් නැත්නම් ලංකාවේ හිටියත් මේ සම්බන්ධතාවකෙත් එක්කම ජීවනාරාමේ ඉන්නවා වගේ ලොකු අරසාවක් වැඩේ. එනකොට අපි ඕනෑම වැඩි එක්ස්පෝෂන් එකක් ගත්තොත් යාපන්න ගත්තොත් පරිසර දෙයක් අතලා මහපට්ටව තව වෙලා පිළිට දැම්මා වගේ වෙන්න කර වෙලා යනවා. ඒකට කාටවත් කරදොස් කියන්න බෑ. තමන් අරසා වෙන්න. ඒක නිසා මේ ඕපනයික ගුණය නිතරම ඉදිරිපත් කරගත යුත්තේ හරියන යෝගාවචරය. දැන් තමයි මේ මේ ටිකක් ආහන හැදලා එනවයි කියලා දැනගත්තොත් නිතරම හැරි හැරි බලන්න ඕනේ මේ ඕපනයික ගුණයට මම යම් ආකාරයකින් හානි කරගත්තා කියන්නේ. ඒක තමයි හොඳ බාහිර පරිසරයේ දිහා හොඳ අවදිභාවයකින් ඉන්නාම දැනගන්න පුළුවන්. තමයි දැනගන්න පුළුවන් මේ මම විසින් මේ තනා වැඩිගෙන යන වැඩේට බාධා කරගත්තා කියලා. ඒක විපස්සනාවේදී නොකලීසු නොපණක්ක නොකිරීම කියන එක එන්නේ එන්නේ එන්නේ ප්‍රකට වෙන පටන් ගන්නවා. එතකොට ඒ ඕපනයින් ගුණේ එන්නේ එන්නේ කර කරගෙන පටන් ගන්නවා. ඒක නිසා මම නම් ඇත්තටම මම යම් කිසිම ඒවා පිළිබඳව හැකියාවක් දැනුමක් තිබුණේ නැහැ. මේ කීප දෙනෙක් කල්ලාන මිත්‍රව දැකලා තියෙනවා. ආදී කල්යාණ මිත්‍යන්ගේ ඇසුරෙන් තමයි මට තේරුම් පටන් අරගත්තේ ඒ දවසට මේ තරුණෝදේ වලම කන්ති වුණා නම් ඒ කල්යාණ මිත්‍ය කල්යාණ මිත්‍ය වගේ හඳුන ගන්න බැරි වුණා නම් කවදාකවත් අපිට මේ ධර්මෝජාව ධර්ම රසයේ මේ ඉන්න මට්ටමට ගන්න විදිහ හම්බෙන්නේ නැහැ ඒ නිසා නිතරම ඒ යකහත්පති කහත්පති මේ කරගෙන ගියොත් ඕකමයි කතියරයි ඒ නිසා අපි එක එක කෙනෙක් ගත්තොත් ඒක එක්කෙනෙක් පුදුමාකාර උනන්දුවකින් කාලය ධනේ ශ්‍රමය කටයුතු කරන්නේ. සමහර මේ කුංචි කාරණාවක් නොදැනීම නිසා අපි බොහෝ විට එක තැනකට ඇගෙනවා. ඉතින් ඒක නැති කරන්න අමාරුයි පිට කෙනෙක් කියලා තුනක් වෙන්නෙම හිතෙන්නේ. පිට කෙනෙක් කිව්වොත් මම මෙන්න මේ ගැතිය කියන නැති කරගන්න කියලා පිළිගන්නෙම. ඒ තරම් මානකරයි. මේ සතිය ඇතුලෙන් පෙළවෙනවා. ඇතුලෙන් බැලුවා නම් මේ එක මෙන්න මේ දෝෂය කියලා. අන්න එදාට තේරෙනවා මේ සත්‍ය බුදුහාඳුරෝ වෙනකොට අපි තියෙනදී. කල්යාණ මිත්‍රෙක් වශයෙන් අපි තියෙනදී නම් මොන වැඩේ කරන්නේ කියලා සතිය යට කරගත්තොත් අපි මේ ඕපනයි කරන්නේ නැති වෙනවා. කරුවචනාසේ මේ සාරිපුත්‍ර ස්වාමීන් ගැන සඳහන් කරනවා කියනවා සාරිපුත්‍ර ස්වාමීන්ගේ වැඩ පිළිවෙලෙදී සාරිපුත්‍ර කියලා කියන්නේ සත්ත්ව කුලයේ ඇටෙක් වගේ කියලා. හත් පොලෙක් වගේ කියලා. නමුත් ඇටාගේ ගුණයක් කියනකොට කවදාකවත් හොඳට පාගගන්න බැහැ. හොඳට පාගම කතායි කරන්නේ. නිසා බුදියන් කියත් හොඳ උදේ කියාගන්න. නාන්න කියත් හොඳ උදේ කියාගන්න. මොකද එතනින් තමයි පණ රැකෙන්නේ. දැන් යෝගාවචරය හැම වෙලාවෙදීම මේ ඇතිමත් බව විතර කරගෙන යනවනේ මේ අනික ඔය කියන සීල සුතානුගයිත දේවල් ඕකනයික ගුණයට පෙළගයිලා එනවා. ඒ ඇතිමත් බව වැටුණාට පස්සේ තමන් හතරේ හතරකට ඉතින් කරන්න පුළුවන් කරන්නේ අහේන කර්ම සිද්ධ වෙනවා භාවනා නොකරන අයට වැඩි භාවනා කරන අය. භාවනා හරියන කෙනාට භාවනා හරිය නොවන කෙනාට වඩා. දැන් නිතරම ඕපනයි කුමේ දැනගෙන මෙතෙක් පෙළ ගැච්ච ධර්ම කොටස් තව තවත් ඉස්සරට යන්න නිතරම අර අල්පේච්ච ගති, සාන්තුෂ්ටි ගති, ඒ වගේම භවීක ගති දිනු කරමින් සතිමත් වෙලා අනේ මේ සාසන අත්‍යවශ්‍ය මේ මේ භාවනා කරන්නේ නැත්නම් භාවනා කියන්නේ ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කර නැත්නම් මේ අවශ්‍යතාවය අපි තුල සම්පූර්ණ කරගන්න අපිට ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියලා නිතරම ප්‍රාර්ථනා කරනවා. අපිට මෙච්චර වටිනා දෙයක් තිබු සාසනයට අපි කොච්චර නියතමානීව කොච්චර යථාර්ථ ප්‍රාප්ත කටයුතු කරන්න ඕනද ඒකට සාසන විශ්ින්ද වැඩි මේකට මම කියන්නේ ගලයන් හැටියට මත ගන්නවා කියලා. ඉතින් සියලු දෙනාටම කොච්චර ඔය සමීකරණ බණ කාරණා තේරුම් ගත්තත් ඒ ධර්ම මාර්ගයේ පාදා කරගන්න නැතුව මොදේ පාදා ගන්න නැතුව යන්න අවශ්‍ය කරන මේ තාමජික ප්‍රඥාව මේ කල්යාණ මිත්‍යාර්ථ පිළිම කිවේවා කියන ප්‍රාර්ථනාවෙන් අද මේ ධර්ම දේශනාව කරන් බලාපොරොත්තු වෙනවා සිය දිනාටම සම්සිම උදා වේවා ප්‍රාර්ථනා කරනවා. අත්‍යන්ත බයකට පරිය කාලයක් දීලා තියෙන බයකම සිද්ධ කරලා තියෙනවා. කොහොම නමුත් මේ සදාගත කාලතරණ හැටියට අපි ජීවිත ගත්තා මේ වෙලාවේ ධර්ම සාකච්ඡාවට අවශ්‍ය කරන කාලය ටිකක් අරගෙන කමඨාන් සුද්ධ කරන වැඩ හෝ ධර්ම දේශනාවෙන් මතුවෙච්ච කලින් ප්‍රකාශන කියනවනම් විරුද්ධ ධර්ම සාකච්ඡාවක් වඩපත් කරගන්න මොකද ඉන්සාවන් සාදරයෙන් ආරාධනා කර තිනවා කාට හරි කිවිතු කලින් ප්‍රකාශන කලින් යමක් තියෙනවා විරුද්ධ ධර්ම සාකච්ඡාවක් කීයෙන් මතකයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ක්ෂණ සම්පත්තිය ගැන සඳහන් කරා ඒ ගැන විස්තරයක් කරන්න පුළුවන් ක්ෂණ සම්පත්තිය. ක්ෂණ සම්පත්තිය කියන එක සම්ප්‍රදාන වල පොතක විස්තර කෙරුවා කියන්නේ මනුස්සය කියන්නේ. ඒ සම්පත්‍ය වලින් බුද්ධෝත්පාද කාලයක සම්පත්‍යක්, මනුස්සාත්ම භාවයක සම්පත්‍යක්, තුන්වෙනි සඳහන් කරන්නේ ක්ෂණ සම්පත්‍ය කියලා. ඒක පෙන්වන්නේ සාමාන්‍යයෙන් මේ ඉන්ද්‍රයන් ප්‍රකෘති නැහකන ජීවනාසේ කය මන කියන ප්‍රකෘති මිනිස්සෙක් වෙනවා කියන එක දුර්ලභයි. දුර්ලභ සම්පත්තියක්. එහෙම වුණාට පස්සේ ඒ ප්‍රකෘති මිනිස්සෙකින් කළ යුතු වැඩ වෙනුවට විකෘති මානසික ඇති මිනිස්සුගේ වැඩ කරනවා නම් එයාට කියනවා ක්ෂණ සම්පත්තිය පන්නනවා. ක්ෂණ සම්පත්තිය වැඩ ගන්නෑ. ක්ෂණ සම්පත්තිය වැඩ කරනවා කියන කියන්නේ අප්‍රමාද වෙන්නේ. ඒ නිසා අපි හැම මොහොතෙම එනෙන්න දේට මොහොත දීගෙන එහෙම නැත්නම් අනිරීක්ෂණ විකෘති ක්ෂණ මම දැන් මෙතන කියන කෙනා ඉන්නවා මේක කියන්නේ ක්ෂණ සම්පත්තිය කියන්නේ. සම්මා සත්‍ය වගේ. ඔව් ඒක ඇත්තටම ඒකෙන් හම්බෙන ප්‍රතිඵලය තමයි සම්මා සත්‍ය. එළඹ සිටි. එළඹ සිටි සිහිය. ඉතින් එළඹ සිටි සිහිය සඳහා හොඳ දේට පමණක් හිත යොදනවා කියන එකයි පස්වගන කියන තැන. අපිට එළඹෙන්නේ හොඳ නෙවෙයි, හොඳම නෙවෙයි. හොඳත් එළඹෙනවා නරකත් එළඹෙනවා. මේ එළඹෙන දේ වර්ධ පෝරගන්න නැතුව එළඹෙන දේට මුහුණ දීම තමයි සම්මා ගතියෙන් කරන්නේ නැත්නම් ක්ෂණ සම්පත්තිය කරන්නේ. ඉතින් අපිට අර හිතේ තියෙනවා කෝ මේ කෝම් ගතියක් මේ නරක දෙයක් ආවම ඒකට මුහුණ දීම අකුසලයක් කියලා. එතකොට ක්ෂණ සම්පත්තිය පරිදි අපට කරන්නේ නැහැ. වෙනසක් පැත්තට ගියාට පස්සේ හොඳ නරක ප්‍රශ්නයක් නැහැ. එළඹිච්ච දෙයට මොන දෙයකයි තියෙන්නේ. සබ්දේ. ඒ නිසා ඒක පැටලිච්ච ගතියක් අපිට මේ ආධුනික අධ්‍යක්ෂණ විදියක් නැහැ. අටුවා පිළිගන්නවා සතිය කියන එක සෝබන චෛතසිකයක් කියලා. ඒ කියන්නේ නරකට යෙදෙන්නේ නැහැ කියලා. මේකෙන් ඒකට අදහසක් වෙනවා ඒකට සතිය තියෙනකොට පේන්න ඕන හොඳ විතරමයි සුභය විතරමයි මංගලය විතරමයි කියලා. මොකද ඒ සමිති සූත්‍රේ නැත්නම් සාරිපුත්ත සූත්‍රේ වගේදී පැහැදිලිව මේ ඒ ස්වාමීන් වහන්සේලා විස්තර කරනවා සත්‍ය කියලා කියන්නේ එළඹෙන ඕන දෙයකට මම කියන ඕන දෙයකට එළඹෙන්නේ කියන හොඳ නරක බෙදීලක් නැහැ. ඒ කියන්නේ කාමයක් මතුවලා කාමයට හිත යෙදුණා දැනගත්ත කෙනක්පත් ඒක නිකාමලාභී කාමයේ අනෙක් පැත්තේ හිත කියන්නේ ක්ෂණපත්තිය තමයි. ද්වේෂයක් කාපිලා ද්වේෂය දැනගැනීමක් ක්ෂණපත්තිය. මෛත්‍රිය අපා මෛත්‍රිය දැනගැනීමක් ක්ෂණපත්තිය. මෝඩකම මෝඩකම වශයෙන් දැනගැනීමක් ක්ෂණ සම්පත්තිය ඥාන ඥාන වශයෙන් දැනගැනීමක් ක්ෂණ සම්පත්තිය ඒ නිසා මේ විචන සම්පත්තිය ගැනකට එනකොට ආගමික සදාචාර පද්ධතිය පොඩ්ඩකට පැත්තකට මේක හරියම අමාරුයි මේක තමයි ධර්මයයි ආගමයි දෙක අතර තියෙන කඩුල්ල මේක අර්ථකථනය වෙන්නේ අපේ මේ සාමාන්‍ය තියෙන අර්ථකථනය අර්ථකථනය නෑ ඒක වෙලා තිබිලා තියෙනවා සංගල්පුරේ සෑහෙන කාලයක් යනවා. ඊට පස්සේ අවුරුදු 10 ගාන බුද්ධ ධර්ම කියලා රැකගෙන ඉන්න තියෙන්නේ මොකද්ද අර මේ නේත්‍රා දීපු නැති බුදු පිළිමක් වගේ එකක්. පූජාමය වස්තුවක් නෙමෙයි. හැබැයි කන තියෙන. චෛත්‍යයක් හදලා පොත තියෙනකම් පූජාමය නෑ. ඒ බුදු කෙනෙක් බුදු ගානලා නේත්‍රා තියෙනකම් පූජාමය නෑ. වැඩි යුතු නෑ. ඒකේ තනිකම් මැටි ගොඩක් විතරයි. නමුත් කොටති අනිවාර්යයෙන් මේ අප්‍රමාද ධර්මයේ සත්‍ය ධර්ම කියන එක අයින් වෙලා තියෙනවා. අයින් වෙනන්නේ ඒක විකෘති කරලා තියෙනවා. විකෘති කරාට පස්සේ මේක රැකගෙන ගියාද ඒක නිකන් අන්ධකාරයේ එකන දැක්කන වාස් කරන යනවා මිසක් අන්න. මේක පණක කියන්නේ. දැන් මෑතීච්ච හැටි උනේ අවුරුදු 20ක් විතර මෙන්න මේ විදිහේ මේ choiceless awareness කියලා. ඒකට තේරුමක් වේමක් නැහැ awareness එක. එහෙම නැත්නම් distance awareness. එහෙම නැත්නම් evenly suspended attention. එහෙම නැත්නම් මේ suspended decision. එතන මේ වගේ දැන් අරක බටහිරට ගිහිල්ලා බටහිර ලෝකාරය එන්න පටන් ගත්තා දැන් අපිට. මේ වචනේ බටහිරට ගිහිල්ලා බටහිර ලෝකාර වෙනකොට ඒගොල්ලෝ මේක පොසිටිව් ලැන්ග්වේජ් එක ඉංග්‍රීසි කියලා කියන්නේ. නෑ බෑ කියන්නේ ඒගොල්ලෝ කොහෙන්ද වචන හොරදා. දැන් මම පස්සේ දැන් ටික ටික ටික ටික ටික මේ වර්තමානයේ එළඹ සිටීම මිසක් හොඳ දෙයක් සිටීම කියන එකක් නෙමෙයි මෙතන කතා කරන්නේ. එළඹ සිටීම කියන වචනේ moment to moment attention. ඔව් ඒ කියන්නේ ඒකම කියනවා. ඒ මම කියන්න හදන්නේ මේ attention එක කිව්වට මේකදී මේ සදාචාරාත්මක වටිනාකම රේල්කොන්ඩ ගියොත් තමයි ඔතන ඔක ඇත්තම ඔය නිදියන්ගේ භාවනා ක්‍රමවල ගිහින් ඕක තඩමාරු කරනවා. වැඩි දිනකට පස්සේ අපිට හරියටම ස්ටෑන්ඩ් එකක් ගන්න. හරියමානේ මේ පැවිද්දෙක් වශයෙන් මේ පරිදි ගෙනියනවා කියන්නේ. මොකද අපිට කියන්න වෙනවා ඔය සදාචාරාත්මක පැත්තේ වටිනාකමක් තියෙනවා නමුත් ඒක එතෙන් ගියාට පස්සේ එයාට ප්‍රශ්නක පාස් කරනකොට ඒ යන්න ඕනේ ආත. නැත්තම් මේ පිටිම එන්නේ නැහැ. උතන හරි ඉහළ ටිකක් තියෙනවා. අද ඒ කියන්නේ ආසන බාරදාමී කියලා බාර ගන්න කිසි කෙනෙක් ඒ ක්ෂණ සම්පත්තිය කියන එකට සම්බර අර්ථකථන දෙන්නේ. ඔක්කොම සදාචාරයෙන් ඉහළ කරන්න හදනවා. සදාචාරයෙන් අටු කරලා ඉහළ කරලා කියන්නේ ඒ තුලින් දෙන්න හදනකොට සම්පූර්ණ අතුවාර පිළිගන්නවා මේ අතුවාර කියනවා සතිය කියලා කියන්නේ සෝබන চৈতසික ඒක සතිය නරක පැත්තට දාන හැටි කියන්නේ. නමුත් ධර්මානුකතන පැහැදිලිවම දේශනා කියනවා සංසංවා අජත්තං මේ සංසංවා අජත්තං කාමච්ඡන්දං සංකිමේ අජත්තං කාමච්ඡන්දෝති පජාන. අසුතමගේ කාමච්ඡන්දේ තියෙනවා නම් ඒක ආමච්ඡන්දේ තියෙනවා යයි දැනගැනීම තමයි ධර්මානුකතන. කාමච්ඡන්දේ දුරු කරන්න හදනවා කියන එක නෙමෙයි. ඒකට දුරු වෙනවා කියන එක ඕක නැහැ. ඒක තමයි ළඟ කාමච්ඡන්දේ කියන එක දැනගත්ත ගමන් ප්‍රතිකාර කන්නාඩි අල්ලපුවම ලැබුණා කියන බෑ. ඕන විස බීජ කරුවට දාපු ගමන් කිසි බීජෙකින් බෑ. ඒ නිසා ඉස්සරහා මේ කාමච්ඡන්දේ කාමච්ඡන්දයෙන් දකින්න කරන්නේ ඉතර සමක්ෂණ සම්පත්තියක් තියෙනවනම් අනිවාර්යයෙන් ඊට පස්සේ කාමච්ඡන්දේ වැය වෙනවා කියන එක ඕපනයිස් කරලා කියනවා. අනිවාර්යයෙන්ම හිත වෙනවා. ඒක සර්වඥාන්සේ වග වෙනවා. අපිට තේන කාමච්ඡන්දේ කාමච්ඡන්ද වල දැකීම ඒකට කියනවා සම්පප්පති. ඒක ටික ඇත්තට ප්‍රපංච කියන ධර්ම විස්තර කරන්න ගියාම ශූන්‍යතාවය විස්තර කරන්න ගියාම ඒගොල්ලෝ ඕක පතුරුවා. පතුරුවා පතුරුවා පතුරුවා වෙනවා. හොඳ නරක දෙක තියෙන ආකාරයෙන් ඔබට නම් නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. වඩනකොට දැනෙන්න එන්නේ මේ නාසිකුනේ බලන්නේ කියත් මෙන්න මේ හරිය වගේ තමයි දැනෙන්නේ. ඒක ඉදිරියට යෑම කොහොමද වෙන්නේ? එතකොට නාසය තුල කියන එක සඳහන් කරන්නේ ඇයි? තමන්ට අහනවන මෙතෙන් දැනන මෙතෙන් දැනනවා කියන එක වයින් කරනවා. ඇයි නාසිය පිළිබඳ වචනයක් ඔය ප්‍රකාශයෙන් දැක්කේ මොකක් මොන වගේ හේතුවක්ද? ඒක තමයි බලාගෙන ඉන්නේ. කවුද කිව්වේ ආවර්ජේ බලපං කියලා. පේන දේ බලන්න කියලා කියන්නේ. බලනවායි පේනවා කියන දේ වෙනස ගන්න. ඉතින් අපි ආනාපානෙද නෙවෙයි නම් අපේ චක්ක හැදිලා තියෙන්නේ. අපේ වාහනේ පෙට්‍රල් නම් ඩීසල් ලාභයි කියලා දාලා හැදෙන්නේ. පෙට්‍රල් නම් වාහනේ බලන දෙකීක ගන්න දෙක තියෙන දෙකකින් ඉතින් ප්ලග් එකක් යවුවොත් මොකද වෙන්නේ? විකල ඇඩ්ජස්ට් කරගන්න ඕනේ කියන්නේ බෙරිස දෙවනක අපිට ආනාපාන කරන්නේ මම කියනකොට මුලින්ම කවදාකවත් ආනාපාන කරලා ඉම්පෝස් කරන්නේ බලවත් නැහැ කියනවා පොදු ආනාපාන සම්බන්ධ කරලා නම් පටන් ගන්නකොට කියන හොඳට ඇත්තේ වගන්න ඉතින් ඒක දින ඔස්ම කරනකොට වදින වැටෙන තැන තියෙලා මෙතෙන් ගියොත් ආනාපාන කියන මෙතෙන් උදරේ බින්දින හැකීම කියන ඒක වෙනමක් කියන ඉතින් ආනාපානය කරන්න කියලා කාටවත් මගේ චරිතය දන්නේ නැතුව යාගේ උපනිෂ සම්බන්ධ නැතුව එහෙම කාටවත් ඇත තමන්නත් නැහැ. තමන්ට සිද්ධ වෙන්නේ කෙරෙන හැටි බලලා. මේ ආශ්‍රත ප්‍රසාර දෙකේ රිදම් එක තේරෙනවා නම් ඒ ඇති හොඳටම ඇති. ඊට පස්සේ පුළුවන් තන කොහෙද කියලා ලොකෙට් කරන්න. දෙකම තේරෙනවා නම් වඩා හොඳයි. ඒ නිසා මේකට ආනාපාන කියන නම ගාව ගන්න නැතුව මම හුස්ම ගන්නකොට මට පපු මැද්දේ වෙන වෙනමක් වැඩෙනවා. හුස්ම හෙලනකොට මට එතන මෙහෙම වැටෙනවා කියලා කිව්වොත් ඒ ඒ ඒ කිසිම බාධාවක් හෝ කිසිම දුර්ලභමක් නැහැ ඒක බොහොම ප්‍රසිද්ධ ප්‍රශ්නයක් සම්පූර්ණ ප්‍රකාශයක් එතන ඒ විදිහට කිව්වොත් ඒ විදිහට මම මේ විදිහම දුන්නොත් දැන් Tamanට කියන්න පුළුවන් මේ හුස්ම ගන්නකොට වෙන වැටීම කොහොමද කියලා ආසල් ප්‍රසාරිතේ වෙනසක් වෙන එක අල්ලගන්න පුළුවන් කොහොමද ඒ ප්‍රකාශයක් කරන්නේ මෙතන කියන වෙලාවට හයිය වචනයක් ගන්නකොට අකුමැටි. අකුයි පාකුයි. හරි. ගමන ගමනේ හොඳට තේරෙනවා. මොකද්ද තේරෙන්නේ? මොකද්ද වෙනස? ආ, කියන්න පුළුවන්ද? මම හුස්ම ගන්නකොට කොපි වීීමක් සිදු වෙනවා. ඒක හුස්ම පිට කරනකොට කොපි මාස්තිමක් සිදු වෙනවා. ඒකයි. ඒ ඉතින් සම්පූර්ණ සියලු දියක් වටනවා හැම වෙලාවෙම. ඒක ඉතිරියට යන්නේ කොහොමද? ඒක ඉතිරියට තමයි. ඒකම දිගට බල බල යන්න උත්සාහ කරන්න 10ක් පුළුවන් නම් 20ක් බලන්න 20ක් පුළුවන් නම් 30ක් බලන්න තප්පරයක් පුළුවන් තප්පර දෙකක් බලන්න දිගට යනකොට තන වෙනස් වෙන්නේ නැත්නම් ආරේ ඇතුල් වෙන පිටිනොට ඉස්සෙන පාස්න තාතාවලක් එකතු වෙයි ඒ තීන දක්කල් ඉද්දී තමයි සම්මතිසුරේ ඒක විපස්සනාවට හරවන්නේ කියන්න බෑ දැන් ඔය යන කාලෙත් නම් කියවෙන විදිහට එහෙමයි නමුත් මේ විපස්සනාව සම්මතිද කියන්නේ අපිට තියෙන්නේ ඉස්සල්ලාම මේ මොකාද මම කියන්නේ මොකාද කියලා බලන්න ඉතිරයි විපස්සනාට බලද සම්පතේ බලද කියන එක අපිට කල්ලාතු නිගමනය කරන්න බෑ. යනකොට තමයි තමන්ටයි ගුරුවරටයි කතා කරන තේරෙන්නේ. ඒක ධාතු මනිකාරය පැත්තට යනවා. එහෙම නැත්නම් සමාජීය දිහාට යනවාද කියන එක තාම අන්දිසයි. ඒක දෙකම එහෙමනම් දැනෙන්නේ නැහැ. ඒක දැනෙන විතරයි. ඔව්. ඉතියාත් වේගයෙන් උඩට යනවා ඉක්මනින් පල්ලයක්. දිගයි උසලට යනවස්ම එළියට යනවස්ම කෙටි. ඒකමයි දැනෙන්නේ. ඔය වෙන්නේ සාම සමතේකට ඉඳ තියෙනවා. විපස්සනා වෙන්නත් ඉඳ තියෙනවා. ඒක බල බල තව යන්න. ඒ කියන්නේ ඒකට බාධා කරන්නේ නැතුව ඒක දිගේ විනාඩි 10, 15, 20, 30 ඒ කියන්නේ හොඳට දැන් පාර තියෙනවා. ඒ කියන්නේ පාර තියෙනවා ගමන් කරගන්න එකයි තියෙන්නේ. ඒක මොමන්ට් ඒකමයි වෙනසක් ඔව් වෙනසක් දැනෙන්නේ නැත්තම් ඒ කියන්නේ මේක කියන එපා වීමක් ඇති වෙනවා. එපරිම තමයි මෙතෙන්ද අපි අය දැනගන්න ඕන තියෙන්නේ කියන භාවනා හරිනම් එපරිම වෙනවා. එතකොට එපා කියන මෙදී කරනවා මේකේ මොමන්ටම් මේක මොනටොස් මේක ඒකාකාරයි. එතකොට ඒක අයින් කරතයි ඒක නිකන් කන්නඩිය පාවිච්චි කරන බාන්දල් දැල්ල දැනෙනවනේ. ඒක මොකක්ද? අයින් කරන්නේ. මෙනේ කරන්නේ මොනටොස් කියලා. ඒකාකාරයි කියලා. මේ මොමන්ටම් කියලා. ඒක ස්වාමීන් වහන්සේ වෙනසක් දැනෙනවා නම් ඒක තියෙනවාද? ඔව් ඒ කියන්නේ ඊට පස්සේ අර ඒ වෙනම ඒ කියන්නේ අර හිතේ මායාපිරිලක් නැහැ ඒක ආකාරයකක් නැහැ විකට යන්න පුළුවන්. ඒ අන්නෝනේ ඒ ගමන යන කමහා පෙන්නන වෙනස්කම තියෙන තා බාධා කරන්නේ නැතුව ප්‍රවේදන්න එකයි කරන්නේ. ඉවරවට ගෙනියනවා ගෙනියනකොට ඒකේ තියෙනවා මේ චිත්ත මේ කියන්නේ චිත්ත ඥානයක් කියන්නේ මේ සාමාන්‍යයෙන් කල්ලසු කියන්නේ ඒකට යෝගාවචර පොර පොර බලන්න හදන්නේ. ඒකත් එක ත්‍රාතන. මොකද වෙන්නේ මේකට එකතු වෙලා ඇහිදී කොකුසතුමේ නැත්තම් සැකෝනේ නැත්තම් නින්දට නැත්තම් මේ චක්‍ර කරකැවි කරකැවි කරකැවි තැම්පත් වෙන එක තමයි කියන්නේ. ඒක සීරුවට දාපත් වෙන්නේ නැහැ. ඉන්නකම් හරිනවා. ඒකම සංසිද්ධිය එන්නේ එන්නේ එන්නේ තුනි වෙන එක තමයි වෙන්නේ. ඒ තුනි වීම තුල තමයි ඔය පස්සද්ධිය සංසිද්ධියම සිද්ධ වෙන්නේ. මේ කායික වශයෙන් දැනෙනවා මේ ශරීරයේ. තුන් පැත්තකින් දැනෙනවා. හිතට ඇටපත් වෙනවා, කායයටපත් වෙනවා, ආනාපානයටපත් වෙනවා. ඒකට වෙන්නේ මේක සියුම් වීම නිසා යෝගාවකට කියා ගන්න බැරි තරම් සියුම් තරකට යනවා. ඒ කියන්නේ වචන නගන්න බැරි සියුම් තරකට යනවා. ඉතින් ඒව දිගට යනකොට යනකොට තමයි මේ සක්කාය දිට්ඨිය පාවා දීම සිදුවෙන්නේ. අම වුණත් නැදා. කය තිබුණත් නැදා. මේ සති ලබා දී යනවා කියන්නේ. අපි බලන්නේ ආනාපානෙත් නෙවෙයි. කයත් නෙවෙයි. හිතත් නෙවෙයි. අපි බලන්නේ සති සමාධි දෙක තමයි අපි තේමාව කරන්නේ. ඒක නෝලක් අල්ලගත්තොත් ඇදලෙක යනවා නම් ඒ අතරමැද දැන් වැඩි වුණත් අඩු වුණත් මොනවා වුණත් සති සමාධි ප්‍රවාහය දිගට යන්නේකම නඩත්තුක ටික තමයි අපි භාවනාදී මුලින් කරන අනුග්‍රහය. ආම්බුනේ යම්කිසි කෙනෙක් මෙත්තා භාවනාවයි සතර බ්‍රහ්ම විහරණ ප්‍රැක්ටිස් කරගෙන යනවා නම් කොයිතරම් දුරට නිවන් මාර්ගයේ යන්න පුළුවන්ද? රෙගියුලර් ප්‍රැක්ටිස් කරනවා. අර මෙත්තා සාගත ජීවහනාවේ අවසනසේ පැහැදිලිව කියන රහත් මාර්ගය දක්වන පාඩම. හැබැයි ඒ කියන්නේ ඒ දුකල ගන්න මෙන්න මේ යන්න පාර කියලා හොඳට දන්න කෙනෙක්. ඒකදී කියලා තියෙනවා මේ කොහොම ලස්සන අල්ලාහ් සල්ලාහ් කියන්නේ සාකච්ඡාවක් කියන්නේ ඒකෙන් සර්වඥ සඳහන් කරනවා සුභ පරමාහම් වික්‍රේ මෙත්තා චේතෝ විමුක්තිං වදාමි ඉදපඤ්ඤස්ස බික්ඛුන උත්තරී අප්පටි විද්දන්තස්ස මම කියන්නේ අපේ ස්වාමීන් වහන්සේ නමක් පිළිපැදලා කල් කියන නිසා අන්‍ය තීර්ථක ආශ්‍රමයකට යනවා ඊට පස්සේ ඒගොල්ලෝ සාධුව පිළිගන්නවා කියන අල්ලා කල්ලා කරනකොට ඒ අන්‍ය තීර්ථක පරිත්‍රාජකේ අපේ ස්වාමීන් වහන්සේ නාන කවුරුද ගෞතම සාරකයන් වහන්සේ නාන උභාන්තලාගේ ශා วก ය සාක්ෂුන් වහන්සේ මෛත්‍රිය උගන්වනවා කියන්නේ නැති නෝ කියලා. කොහොමද උගන්නේ? ඉතින් මම කියන මෙන්නයි ආත්මවලේ ඔබේ කාලේ කියන අපේ ශාස්ත්‍රීය මාතේ ඒක උගන්වනවා. අන්න චිත්තක පරිප්‍රාතික කියනවා. දැන් එතකොට අභ්‍යාන්දු මේ ගුරු වෙනවා. ගෞතම සාක්ෂි ගුරු වෙනවා. බුදුන කියන හොඳයි එන් කියනවා හොඳයි කියලා මේ හා කියන්නේත් නැහැ නෑ කියන්නේත් නැහැ. ඇවිල්ලා පිළිපාතේ වරඳලා පස්සේ දරුවට නමකට කියලා කියනවා සාන්නට මම ඉතින් ඒ වගේ විඳපාටි කියනවා මම වෙලා තිබුණේ තාක්කවල ආරම්භෙට ගියා දැන් කාලේ දැන් තෝ මොකටද ගියේ කියලා බයිනවා අනේ බුදුහාමනේ එහෙම එකක් නෑ යන්නකොට ඔබ බලයන් ඔබ කියලා ඔබට ඕනේ පරිප්පන් ඔබ කාපා ඉතින් කියනවා ඒ හාමුදුරුවෝ මට මෙහෙම එකක් කිව්වා මොකද්ද ඔබ වහන්සේ රාජකුමාරන්ට මයික් උගන්වනවා කියලා මං කෝ කියලා කොහොමද කියලා මං කිව්වා මෙන්න ඉතින් අත් කියනවා යාගේ රාජකුමාරන්ට තේරුම් ගන්නවා කියලා ඉතින් ගන්නද අපි මේ වගේ දෙයක් මත්තට උනොත් අපි මොකද කරන්නේ කියලා එතකොට ධර්මචනාදී කියනවා ඒගොල්ලන්ගේ මෛත්‍රිය මෛත්‍රියෙන් අමාර වෙන මෛත්‍රියක්. මෛත්‍රික මෛත්‍රිය පාවිච්චි කරන්නේ rahat වෙලා. පොතන බුද්ධ ධර්මයේ පණිවිඩය. ඒ නිසා මේ වාක්‍ය උදාහරණ පිළිවෙල කියනවා සුභ පරමහා භික්කවේ මෙත්තා ජේතෝයෙන් පදාහමි මහණෙනි මම මගේ ශාසනයේ සුභය පරමාර්ථ කරගෙන පරම කරගෙන තමයි මෛත්‍රිය කියන්නේ. අසුවේ බලන්නේ නැහැ. නරක බලන්නේ හොඳ පැත්ත බලන්නේ. ඉද පඤ්ඤස්ස බික්කුණෝ මේ සාසනේ ප්‍රඥාවන්ත බික්ෂුව සුත්තරින් අපට විඥානස්ස ආසවක්ඛය ආසවක්ඛය ලැබෙන තාක්ම මේ ජීවිතේ සුන්දරම ඉනාවේ යන්න මෛත්‍රී පාවිච්චි කරනවා හැබැයි ඒක නෙවෙයි නිස්සා ඒකයි යාගේ මගේ වෙනස ඒගොල්ලෝ මෛත්‍රී කරන්නේ භක්ම ලෝකයක් එතන මෛත්‍රිය නිස්සා කියලා මගේ එක නෑ ඒක යානයක් පමණයි ඒකෙන් ගිහිල්ලා මම මගේ තැනදී බහිනවා නැත්තම් මගේ තැනදී ගමන යනවා ආ මේ දෙක අද අපිටම අද කතා කරන්න බැරි තරමට අවිල්ල තියෙනවා. මොකද මෛත්‍රියක් කරගන්න බැරුවනේ තියෙන්නේ. ඒකත් ලොකු දෙයක් කියලා. ඒ නිසා නම් බුදුරජාණන් ලෝකේ පාන්න මෛත්‍රිය කරන්න දෙන්නේ. හැබැයි මෛත්‍රිය වෙන ගත්තේ නැති වැඩක් ගන්න හැටි ගන්න. සමහර තැන්වල කියනවා ඉතින් භාවනාව උපදින කිරීමෙන් තමයි මේක පුළුවන් වෙන්නේ. ඒක දෙනෙකුට නරක බක්ම විහාර කිව්වොත් අපෝ ඔබ හරි අමාරු කියනවා නේ මෙත්තා කරුණා මිසාවක් එක. ඉතින් බාංග ඔක්කොතරම දකලා කියනවා හුඟක් භාවනා කරන කෙනෙකුට හුඟක් භාවනා කරන් පස්සේ මේ විදිය සමාධියක් නෙවෙයි වචන මම ගන්න හරි හුඟක් මේ මේ தත්ත්වෙටපත් වුණොත් ඒක හොඳයි. ඉතින් එතන නෑ ඒක මෙහෙම කියලාද මේ මහත්ය ප්‍රශ්නයට ක්ෂණ සම්පත්තිය. ක්ෂණ සම්පත්තිය කියන්නේ වර්තමාන එළඹ සිටීම. එළඹ සිටීමේ ප්‍රධානම කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි සතිය. එන ඕනම දෙයක් හොඳ නරක බෙදන්න නැතුව බලනවා. ඒක හුඟක් වෙනවා විපස්සනාට බලයි උදාහරණයක් අනන්‍යතාවයක් තියෙනවා. කවුරුත් ඒක ක්ලේම් කරන්නේ. මෛත්‍රිය කරන්නේ වර්තමාන මොහොතේ නෝ හොඳ විතරයි බලන්නේ. see only the loud spots. එතකොට හිත පිටේ. ඒකට ඔය මේ මම මුගක් කළාට උදේට මම කියන්නේ පොලියන්න කියලා පොතක් තියෙනවා. ඒ පිටින්ම කුත් පිළිගෙන 1918 විතර ඉඳන් අමරිකාවේ බෙස්ට් සෙලර් කියලා තියෙනවා. ඉලිනෝ පෝටර් කියන මිනිස්සු කියලා තියෙන්නේ. එයා කියන සම්පූර්ණ එක මොකක්ද තේම කියන තේමාව the game කියලා උගන්වනවා. you must try to find the reason to be happy, to be glad under any circumstances. ඔච්චරයි මෛත්‍රිය. ඒක උගන්නන ගුරුම ස්වාමීන් වහන්සේ කියනවා මේ ගෑනිට කියන්න වටින්නේ මැඩම් මෙත්තා කියලා කිව්වා. මෙච්චර ලස්සන බුදුහමකට වචන කවුරක් අහන්න බැරි කටුකෙන මිනිස්සේ ඒක තියෙනවා. මේ අපි ළඟ අපිට එන සෑම වියසනයක හෝ සැපක හොඳ වැටක් තියෙනවා, හොඳ වැටක් තියෙනවා, සාධනීය වැටක්. ඒක විතරක් ගන්න පටන් ගන්නකොට තමයි පොඩි වෙනවා. මේ කපොට වැටෙන්නේ නෑ, රණ්ඩු කරගන්න දෙයක්වත් නෑ. හැම දෙයකම හොඳ පැත්තක් තියෙනවා. හැබැයි ඒක නෙවෙයි සත්‍යය. ඒක සත්‍යය නෙවෙයි. හැබැයි මේ ජීවිතේ සුන්දරව ගත කරන්න. මේ ජීවිතේ අවුල්දී උන්නේ මහා අවුල් ආධ්‍යාත්මයක් මොන දේ හම්බක් ඉවරක් නැනම් එහෙම ජීවිත මේ වාහනේ ලුබ්‍රිකේට් එකක් කරන්න. යන දේකට වාහනේට බර කරත්තට එනර්ජි ටිකක් ගන්නවා වගේ ලුබ්‍රිකේට් කරන්න මෛත්‍රිය හොඳයි. ඒක බුදුහාමුදුරු එහෙම පිළිගන්නේ. හැබැයි වෙන මේක අවසාන ස්ථානයේ වෙන කර්මයේ සූත්‍රයේ කියනවා ඊට පස්සේ ඊට පස්සේ පස්සේ කියනවා ජාති උපදේය ඒ කර්මයේ සූත්‍රය කියන්නේ මෛත්‍රී භාවනාවට පිළිගන්න එක් විපස්සනා සූත්‍රයක්. කර්මීය අත්‍ය කුසල කියලා කියන්නේ කර්මීය මෙත්ත කුසල නෙවෙයි. කර්මීය අත්‍ය කුසල අත්‍ය කුසල කියලා කියන්නේ නිවතන්නේ. එහෙනම් නැගීමට අතරමැදි තියෙනවා දීගාවා මහාංකාවා ඔක්කොම දේ නමුත් ඉතලා කියන සක්කෝ උද්විත සූකියුස් කියන ගුණ සම්පූර්ණ යෝගාවචරයට කියනකොට සතර විපස්සනා වක්කන සූත්‍රයේදී සංකීර්ණ සූත්‍රය. සම්මත දැන් සමහරක් විට දැන් භාවනා කරන පටන් ගන්නකොට මහත්ය ප්‍රශ්න ටිකක් විදියට ගෙනිච්චොත් මෛත්‍රී භාවනාව වඩලා කරොත් කියන අපි ප්‍රමදයක් ඒකේ ප්‍රතිඵල වැඩිද කියන්නේ අපි නිකම් සාමාන්‍යයෙන් සම්පූර්ණ වක්කලාර පටන් ගන්න මොකද සංඥාවකින් භාවනා කරන්නේ ඒ අපිට දෙවිල අරගෙන ඉතින් ඉඳලා යනවා. ඒව නැතුව මෙත්තා භාවනාව අරගෙන විනාඩි 5ක් හරි කරලා කරොත් ඒක ප්‍රතිඵල වල වෙනසක් තියනවාද නැත්නම් ඒක පහසුවක් ඒකදී කියනකොට මෙන්න මේමයි සාමාන්‍යයෙන් උත්තර දෙන්නේ අපි සාමාන්‍යයෙන් අපි ගෙනාව උපනිෂේ සම්පත්ති වර්ගයක් තියෙනවනේ චරිත ලක්ෂණ වර්ගයක් තියෙනවා personality traits වර්ගයක් අපි ඒක දන්නේ නැතුව කිසිම ආනාපාන දෙන්නකට උපදිනකොට ආනාපානේ අහුවෙන්නේ නැහැ අපි ඒක ද්වේෂ චරිතයක් කියලා අපිට කියන්නේ රුස්සන් නැති දැක්ක. ඉතින් ඒකට ආහවන්නොත් පොඩ්ඩක් කවුරුද දොරවල්. ඒ මත ඉතුරු විනාඩි 55ම අර මනුස්සයාගේ අම්මා වුණාචෝ කල්පනා කරගෙන මෙලට ආහවන්නේ නැහැ. මෙච්චර කයිල ගන්න නිවාඩු දාගෙන නැහැ. මෙතෙන් හදාගත්ත වගේ දානකෝ දොර එමිට වන්න බැරි මේ මනුස්සයා. ඒක ඔක්කොම තමයි යන්නේ දෙකට. ඉතින් ඒකට වෙන්නේ ඇත්තටම අර එක ද්වේෂ චෛතසිකයෙන් ක්ෂණ සම්පත්තිය බැන්නා. ඊට පස්සේ මම කවදා හොඳක්වත් මේ අතුරු මොන සපක්වත් නැහැ. ඇත්තට මේ ඒ දොර ඒ දිව හල යනවා. මෙයා ඒකත් එක තමයි ඉන්නේ. ඊට පස්සේ ආ ආයෙසරයක් බලන ඕන වෙන මොකක් හරි මතු වෙච්ච එක මොකක් හරි. ඒ ආවට පස්සේ පොඩි දෙයකින් කෙරුණාට පස්සේ ඒක වැවුපේ වැව් දෙනවනම් එයා කමකාන් සුද්ධ කරනකොට කියනවා නම් මේක. මට බයිට් යන්නේ ආනාපාන තමයි. නමුත් අරවා යන්න බැරි කමක් නැහැ. නමුත් මේක මොකක් හරි මේ පුංචි දෙයකින් කෙරුණාට පස්සේ මේකම යනවා කියලා මුදල ටික කාලෙකින් තේරෙනවා මේක ද්වේෂ චරිතයක්. ඒ ද්වේෂ චරිතයට පිළියම් නොකර මයි ආනාපාන වගේ කරන්න බෑ. එතකොට මේ මීට මතක් කරලා තියෙනවා ආනාපානෙට හිත දාපන්. සාහල ඉන්නකොට වැටුනොත් ආනාපාන කියොත් ආනාපාන මේ මේ මම හිත වේදියාව ඉඳගෙන තමයි කයදමයි තියෙනවා. මම මේ සැපසේ ඉඳගෙන ඉන්නවා. මම මේ ඉඳගෙන ඉන්නේ මට ලැබුණා වූ ජීවිතයේ දුරේ පරිහරණය කරනවා කියන යථාලත් සම්පත් නැහැ. සුඛී යත්තාන පරියදාන කියන ආනාපානයේ ජීවමන වල දානවත් දාපු ගමන් ගැස්සෙනවා වැඩි කැපෙනවා වැඩි අවුල් පාස වැඩි. ලොකු අරමුණකට දාන්න ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකත් එක්ක මම වෛර නැත්තේක් වෙනවාට ගෙලින්ම වෛර කියලා දාන්න පුළුවන්. ඒකපර කරන්නේ අර එයාගේ කියන ද්වේෂයට කුපිත වෙන ගැටි කුප්ප ගැතිය ආනාපානේ මෛත්‍රිය පොඩක් පොඟවගත්තට පස්සේ ආනාපානය යනවා. ඒ කියන්නේ අපි තියනවා නම් අපේ සාමාන්‍ය කෙනෙක්ට චරිත හතරක් ගැන කතා කරනවා සුද්ධිමාර්ගයේ. බයි එහෙම හැම කෙනාම හැමදාම එකක් දෙන්නේ වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපිට අඳුනගත්තා නම් ඒ ද්වේෂ චරිතයෙන් තිබෙන නරක හානිය මත කිරීම සඳහා නැති කිරීම සඳහා මෛත්‍රී මුත්‍ර දිගට යනවා. ඒක ආරක්ක භාවනා කියලා කියනවා. නමුත් එයාගේ චරිතය ද්වේෂයෙන් නොවේ නම් සාමාන්‍ය කවුරුත් එක්ක ගැළපීලා ඉන්න පුළුවන් කෙනෙක් නම් මෛත්‍රී නොකරට යන්න පුළුවන් වැඩි. එයාලට තියෙන්නේ රාගය වෙන්න පුළුවන්. ඒකට එයාට මෛත්‍රිය අවශ්‍ය කරන්නේ. එයාට මුල වෙන්නේ අසුභ භාවනා වගේ දෙයක්. මොකද රාග චරිතයට මෛත්‍රිය දුන්නොත් මෛත්‍රිය රාග මොහාමේ මෛත්‍රිය වංච කරන්නේ ඉතින්. ඉගෙන ගන්න දෙක අවස්ථාව වල තමයි ඒවල කියන්නේ prescription drugs. ඉතින් කොයි වෙලාවකරි ඔය සතර කමතහන් වලින් එකක් ක්‍රමයේ හොඳයිද බාම් නෑ ඇත්තටම දැන් විපස්සනා භාවනා කරනකොට ඔබ මතක් කරන්නේ. මොකද උගව දෙනෙක් සත්‍යකම්මට අහන කරන්න මාගා කටක් ගන්න. ඒකට එක්ක මැරෙනවා. ඒකට භාවනා කරන්න වෙලාවක් හම් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා කියනවා අපිට අනනපාන කරන්න මේ පිටිලක් කරගන්නකොටම තොවිලන දාගන්න වෙලාවක් නැහැ. ඉතින් කියනවා මොකක් හිතුව ගැඹුරු දැනකට ඩොක් ගාලා තල්ලු කරනවා, බුලුවන් නම් කරපන්, බැලන කරපන් කියලා අනනපාන දාන්න. දාලා බලනවා උන් පිණුම් ගන්න හැටි. පඩවලට ඉලිත් වෙනවා කියන ඕම බලන්න. විපස්සනා කරන කට්ටිය මේ දාලා ඒ කියන්නේ මේවට එන්නේ නැහැ ඔය වගේ උගාක් මානසික අසහන කියන මිනිස්සු නැතුවම කියන්න බෑ. උග දෙනකොට පෑන් කියන්නේ. ඇහෙන පාරමිතා ශක්තිය හරියට තියෙනවා. ඒක දෙන්න ඕනේ කන අහලා පාර හිතෙන්දම ගහන්න. හොඳ කොන්ෆිඩන්ස් එක. යනකොට බලද්දී සෑහෙන ගාන කාලා නැගිටිනවා. වැටෙන්නේ නැහැ කියලා කියන්නේ අපෝ දරුවචනාන්තේ නේද කාටවත් බෑ. ඒ සතුසුබෝ සතුපත්ක බක්කම කරන්නේ. ඒ විපස්සනාදී කරන්නේ ඉන්න රිච්ච කරගන්න. අන්න ගැඹුරුම දැක ගන්නවා. පින්තකගේ පෙන්වන්නේ නැහැ, වී නැටු ගන්නන්නේ නැහැ, ජීවිතේට දාන්න ඩොක් ගාලා දාලා බලනවා මොකද වෙන්නේ. සෑහෙන ගමනක් නැහැ. මේක මන්නම් මට අහලාට දැනගයි මට නම් මේ දාපු ගමන් ගෙනල්ලා විපස්සනා කියන්නේ. අනපාරද සෑහෙන ගානක් එක සුමාන දෙකෙන් මම අවුරුදු 8ක් නටපුවා. මගේ ජීවිතේ. ඒ මොකද අපි ගහලා එනවා නටන එන්නේ ඒත් වනිනවා මට. මම මොනවද ගන්නද අතරමටම ගන්න ලෙස අවවාද ගෙලින් මාන පාන දුන්නා කියලා. ඇත්තටම ඉස්සෙල්ලා අපෝ මම කොච්චර මම මට මතකයි මම අවුරුදු 8ක කියන්නේ ප්‍රත්‍යක් මොනවක් කරන්නේ නැතුව දඩ ගහන දඩ ගැහින්නේ කොච්චර හොඳට කරනවද කියලා. ඉතින් අපි හැම වෙලාවෙම අපි වෙන අවතක්සීරෝසම යන්නේ. මනුෂයාගේ ඒක ඒක තමයි මේ අපිට තියෙන දක්ෂකම තමයි මේක බෑ කියන්නේ හේතුව වෙන්නේ. රීසනින් කියලා වෙනම කොට සම්බන්ධව දසයි වල කියලා පුදුම දක්ෂයි කිතුල් ගහට ගිය එක